ඊළඟට ආනන්ද මහත්මයා සනන් තෙරුවන් සරණයි අර අර ඉස්සලා එක මහත්මයක් ඇහුවා නිසානස මේ කොහොමද අපි සීමාවල් හොයාගන්නේ කියලා. ආ දැන් සනන්ද මේ එක එක ක්‍රමයක් මම අපිට හිතන යෝජනා කරන්න මේ ඇත්තටම සාමාන්‍යයෙන් ඔය විශේෂයෙන් ප්‍රයිවට් සෙක්ටර් එක වෙන දෙයක්. අපිට ඔය සනන්ද ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු වාර්ෂිකව හරි එවරි මේ කියන්නේ එක හැම කාර්තුවකටම වගේ මොකක් හරි අවස්ථාවක් ගන්නවා මේ මගේ වැඩ කොහොමද? අවංකව වැඩ කරන කෙනෙකුට දැන් තමන් කොච්චර මහන්සියෙන් වැඩ කරත් අරට අවශ්‍ය දේ අපි දෙන්න නැති වෙන්න පුළුවන්. ඒක ඒක. තමන් කොච්චර කරත් ඒක නෙමෙයි අවශ්‍යතාවය. අවශ්‍යතාවය වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන් සමහරවිට කාලය වෙන්න පුළුවන් සමහරලාට <coughs> කොළඹියගේ කියන්නේ ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් අපි ෆීඩ්බැක් එකක් ගන්නවා නම් අපිට එහෙම අවස්ථාවක් හොයාගත්තොත් හරි මං ගැන මට කියන්නකෝ දැන් මම හොඳින් වැඩ කරනවද මම අවශ්‍ය දේ දෙනවද කියලා කාට හරි සේවයකට ගිහිල්ලා ස්වාමීන් අහන්න පුළුවන් නම් නිකන් කැෂුවල් chat එකකදීවත් පුදුමාකාර දේවල් අපි ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්ත දැන් ස්වාමීන්ට පුළුවන් නම් සේවකකින් අහන්න හරි. අපේ සමාගම කොහොමද? මම කොහොමද? මම හොඳයිද? මගෙන් වෙන්න ඕන දේ වෙනවද කියලා මේ සේවකයෙන් අහන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මම අත්දැකීමෙන් කියන්නේ ඒ වගේ ඒ වගේ ශක්තියක් Tamanට ලැබෙන්නේ නැති තරමට මේ පුදුමාකාර මේ Taman ගැන මේ හොඳ ෆීඩ්බැක්ස් අපිට හම් වෙනවා. ඔය වගේ එතන හොඳ විවෘත වීමක් වෙනවනේ අවංකව විවෘත වෙනවනේ එතන නේද ඒකත් එක්කලා එතන එතන විවෘත නැතර සේවකයාට තමන් ගැන හොඳ කියන්න පුළුවන්කම තියෙනවා ගිහිල්ලා කොහේ හරි කාටවත් එක්කලා ස්වාමියාට බයිනවට වඩා ස්වාමියාටම කෙලින්ම මේ ගැන කියන්න අවස්ථාවක් තියෙනවා ඒතර ඒක කියන්නේ හරි ටෝන් එකකින් බයින්නේ නැහැ එතකොට මේ ෆීඩ්බැක් එකක් හැටියට ඒක දෙන්නේ ඒ වගේ පුදුමාකාර දේවල් මේ පොඩි පොඩි දේවල් අපේ සමාජයට එක්කව කරගන්න පුළුවන් සංස්කෘතිය. ඒකත් ඇත්තටම ඉතාම වටිනා අදහසක් ආයතනයක දියුණුව සඳහා ඒ කියන්නේ දෙපැත්තෙන්ම. දැන් අර මම අර මුලින් කිව්ව ආයතනෙත් ඒ වගේ ඒ අය මේ මෑතක කරලා තිබුණා පුද්ගලිකව ඒ සේවය කරන අයට පුද්ගලිකව තියෙන ගැටලු මොනවද කියලා ඒගොල්ලන්ට ලියලා දෙන්න කියලා ඊට පස්සේ වෙනම ආයතනයේ කවුන්සලර් කෙනෙක් වගේ යොදවලා ඒගොල්ලන්ගේ මේ සේවයට අදාළව හෝ ගෙවල් දොරවල් වල හෝ මොනවා හරි ඒගොල්ලන්ට මනසට වද දෙන පුද්ගලික ගැටලු තියෙන ඒවා ගැන ඒගොල්ලොත් එක්කලා පෞද්ගලිකව සාකච්ඡා කරලා ඒවට ආයතනික වශයෙන් දෙන්න පුළුවන් විසඳුම් මොනවද? ඒ විදිහේ වැඩ කරලා තියෙන. ඒගොල්ලෝ කියනවා ඒ ඒකෙන් පස්සේ පුදුම විදිහට අර සේවක පිරිස ආයතනයත් එක්කලා පුදුම විදිහට බද්ධ වුණයි කියලා. ඉතින් අන්න ඒ වගේ ඔබතුමා ඔය කියන කතාව ඒ වගේ හරි ලොකු බද්ධ වීමක් ඇති කරන්නට පුළුවන් අදහසක් ඒක. ඒ කියන්නේ දැන් සේවකයාගේ පැත්තෙන් මොනවද ඒ ඒ කිරෙන කොටසෙන් ඇත්තටම ස්වාමියා සතුටු වෙනවද ස්වාමියා හැටියට පාලකයා හැටියට ඒ ආයතනයේ දේවල් පරිපාලනයේ පැත්තෙන් Tamanට ඕන විදිහට කරගෙන ගියාට ඇත්තටම මේ සේවක පිරිස ඒක ඒ විදිහෙන් පිළි අරගෙන සතුටින් ඒක ගන්නවද ඉතින් ගන්න නැත්තම් මෙතන ලොකු කරදරයක් කොච්චර ලොකු වැඩ කොටසක් කළා වුණත් ඒවා ඒක රාශී වෙන්නේ ඉතින් අර දැන් ওই ආයතනවල විෂන් ඇන්ඩ් මිෂන් මේක තමයි අපේ ඉලක්කය මේක තමයි අපේ කාර්යපටිපාටියේ මෙහෙවර. ඉතින් ඒ අපි 1000ක් එකතු වෙලා වෙන වෙනම අපි උදේ ඉඳන් රෑ වෙනකන් කැප වෙලා වැඩ කළත් වැඩන්නේ ඒ කරන දේවල් එක ඉලක්කයක් වෙත ඒකාග්‍ර වෙන්න ඕන. ඉතින් එහෙම ඒකාග්‍ර වෙන්න නම් හැමතිස්සෙම මේවා මුසු වීම තියෙන්න ඕන. ඉතින් ඇත්තටම ඔබතුමා ඒ කිව්ව කතාවත් හරියම වැදගත් ආයතනික වශයෙන් දියුණු කරන්න හොඳ අදහසක් ඒකත්. සාමාන්‍යයෙන් දැන් ඉතින් අර මම කරපු මම සාමාන්‍ය නිතර කියන්නේ දැන් අපිටම විශේෂයෙන්ම දැන් සේවකයෝට ගෙනලා මොකක් හරි ඔය ලන්ච් එකකට හරි කොහේ හරි කෑමකට එක්කගෙන ගිහිල්ලා ඉතින් තව ඔය වගේ විස්තර ගන්න පුළුවන් මේ සේවකෙන් ගන්න පුළුවන් තමන් ගැන ආයතනය ගැන පරිපාලනය ගැන හොඳයිද නරකයිද මොනවද හිතන්නේ කොහොමද මේක දිනු කරන්නේ කියලා එහෙම ගන්නත් පුළුවන්. දැන් කොච්චර උනත් සමහරක් මිනිස්සු දැන් ස්වාමියාගේ වැරදි කියන්න කැමති නැහැ සෝනස් මූණට. මම එක කරපු දෙයක් තමයි මේ විශේෂම අස් වෙන දවස තියෙනවනේ දැන් හුඟක් වෙලාවට අපිටම සේවකයෙක් අස්සලා වෙන තැනකට යනකොට එතෙන්දි ගන්නවා ලස්සන ෆීඩ්බැක් එක. ඒතර කියනවා අනේ නෑ ඔයා නම් හොඳයි අර කරනවා මේක මම කිව්වා නෑ නෑ නෑ මට හොඳ නෙමෙයි නරක පැත්ත විතරයි කියන්න ඕනේ <laughs> කියලා කිව්වා මොනවද දෙයක් ඒගොල්ලන්ට කියන්න වෙනවා. ඉතින් එහෙම අතන පුදුමාකාර මේ අපි අපි අපි ගැන නොදන්න දේවල් අපිටම මොකද නෝකද ඒ අය ආයතන ඉඳද්දි ඒගොල්ලන්ට කොච්චරනක් පොඩි සැකයක් හිටින්න පුළුවන් මේක කිව්වොත් ඊට පස්සේ පස්සේ ගැටලු මතුවේවි කියලා. ඔව්. <laughs> ඉතින් අර අර ඒගොල්ලෝ හස් වෙලා යනකොට ඉතින් එහෙම ගැටලුවක් ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැනේ. ආ ඒක හරි. දැන් අවංකව අහනකොට ඇත්තටම මේගොල්ලෝ කියනවා සාන්නද. ඒ කියන්නේ දැන් මේ මේ අහන්නේ අවංකව කියලා දැනගනකොට ඕන කෙනෙක් තමන් ඉතින් ඕපන් අප් වෙලා තමන් ඒ පොඩි පොඩි දේවල් කියනවා. ඉතින් ඒවා මහ පුදුම දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. තමන් දැනුණොත් අපි දන්නේ නැහැනේ අනිත් මිනිස්සු අපි ගැන මොනවද හිතනවද කියලා. ඇත්තටම ඒක තමයි මම කිව්වේ අර අපිට ගුණය වගේම නුවණක් තියෙනවා නම් තමයි අපිට ගොඩක් දේවල් හසුරුව ගන්න පහසු වෙන්නේ. එහෙමයි. ඒක ගොඩාක් පැති නිර්මාණය කරන්න පුළුවන්. ඒක වටිනා අදහසක්.